සුබ උදෑසනක් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට අපේ ජීවිතයේ ගතවන සෑම මොහොතක්ම අප බලාපොරොත්තු වෙන ආකාරයටම සෑම විටම සිදුවන්නේ නැහැ අපි නොහිතන විදිහට නොහිතන ආකාරයට ඇතැම් වෙලාවට අපිට ජීවිතේ පරාජය වීම බිඳවැටීම් බාධක කම්කටොළු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නමුත් එවැනි අවස්ථාවලදී අප කලියුත්තේ ඒ වයින් ඒවා බාරගෙන පරාජයටපත් වීම නොවේ ජීවිතයෙන් ඒවා ආදර්ශයටගෙන ඒවායින් යම් පාඩමක් උගෙන ලෞකික ජීවිතය සාර්ථක කරගන්නට උත්සාහ කරනවා හා සමානවම එහා සමගාමීව ලෝකෝත්තර ජීවිතයක් සාර්ථක කරගන්නට ජයගන්නට කටයුතු කිරීමයි අප සිදු කළ යුත්තේ ඒ අප මුහුණ දෙන පරාජයන් බිඳවැටීමෙන් පාඩම් උගෙන. ඉතින් එලෙස දෙලෝ දියුණුව සලසා ගන්නට අද දවසේදී ඔබට හැකියාව ලැබේවා ඔබ ශ්‍රවණය කරන ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් ඒ සඳහා පිණති ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් අදත් උදෑසන බ්‍රහස්පතින දවසේ ජූලි මාසේ 18 වෙනිදා අද ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ 42 වෙනි සතියේ ධර්ම සාකච්ඡාවෙන් සජීවීව අප හමුවන්නේ මේ බ්‍රහස්පතින දවසේ අද මේ ගත වෙන්නේ දේශනා මාලාවේ 42 වෙනි සතියේ මේ සතියේ ස්වාමීන් වහන්සේ අපට කියලා පහදලා දෙන්නේ විරාගානුපස්සනාව පිළිබඳව. පසුගිය සඳුදා දවසේ ස්වාමීන් වහන්සේ මේ මාතෘකාව ආරම්භ කළා. ඒ වගේම අඟහරුදා දවසේ උතුම් වූ ඇසල පුරපසරසක පොහෝ දිනයේ නිසාවෙන් වගේම ස්වාමීන් වහන්සේ මේ දිනවල කියා දෙන මේ දහම් කාරණාවල කරුණු කාරණා වැඩි වශයෙන් අන්තර්ගත නිසා ස්වාමීන් වහන්සේ ඊයේත් මේ පිළිබඳව දේශනාවක් ධර්ම දේශනාවක් ඔබට කියන ආවා. අද ඒ පිළිබඳව මතුවන ගැටලු වලට පිළිතුරු ලබා දෙන්නටයි ස්වාමින් වහන්සේ සජීවීව ඔබ හා දැන් සම්බන්ධ වන්නේ. මෙදිරියට වැඩම කොට වදාළ අවසරයි පූජනීය උඩදුම්බර කාශ්‍යප නාහිමිපාණන් වහන්සේ අපි පළමු කොට සාදුනාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු මේ සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් අද අපි ශ්‍රීපත් කළා ඔබට මේ සතියේ ස්වාමින් වහන්සේ විරාගානුපස්සනාව පිළිබඳවයි අපිට කියලා පහදලා දෙන්නේ. පොහෝ දවසේ අඟහරුවාදා පොහෝ දවස නිසා එක් දිනක් ඔබට මේ දේශනා මාලාව මගහැරුණා ඔබ ශ්‍රවණය කරන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ දෙදිනක් අපිට මේ පිළිබඳව කියා පහදා දුන්නා නමුත් අපි අද අපහා සම්බන්ධ වන ශ්‍රාවකයන් ප්‍රේක්ෂකයන් ඇති ඔවුන්ගේ දැන ගැනීම පිණිස ස්වාමීන් වහන්සේ අපි පළමු කොට මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති විරාගානුපස්සනාව කියන්නේ කොමක්ද කියලා කොහොමත්ම කෙටියෙන් පහදලා දෙන හැටියට මම ආරාධනා කරන ඔබ වහන්සේට අවසරයි සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි සුපින්වත්න් දිනාටම මම හිතන්නේ දැන් මේ වෙනකොට අපි කවුරුත් අනුපස්සනාව කියන එක දන්නවා විරාග සංඥාව කියන්නේ එකක් විරාගානුපස්සනාව කියන්නේ එකක් විරාග සංඥාවෙම වර්ධිත අවස්ථාවක් තමයි විරාගානුපස්සනාව කියන්නේ අපිට මේ මෙහෙම ඉද්දී මේ ජීවිතේ මෙහෙම ඉද්දී පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන්නේ ඇල්මක් ඇල්මක් ඇති වෙන ස්වභාවයක් තියෙන්නේ ඒකයි අපේ ජීවිතවල අපි නොයේකු දේවල් ග්‍රහණය ග්‍රහණය වෙන්නේ අපිට අපි දන්න දවස් ඉඳලා ඒක උත්පත්තියෙන් වෙන ස්වභාවයක් උත්පත්තියෙන් වෙනවා කියලා කියන්නේ නිකම් ඉබේන එකක් නෙවෙයි සංසාරගත ස්වභාවයන් අනුව අපි හිතනවා අපිට යම් දෙයක් පිළිබඳ තියෙන ඇල්ම අනිත් අයටත් ඒ ගානම වෙන්න ඇති කියලා. එහෙමයි අපි විනිශ්චය කරගන්නේ. ඒ කියන්නේ Tamanට මොන හරි දැනෙනවා නම් දැන් මට මොන හරි දෙයක් ගැන යම් ආසාවක් දැනෙලා පොඩි කාලේ ඉඳලා මට හිතෙනවා නම් ඒ ඒ දේ දකිනකොට අනිත් අයටත් ඒ වගේමයි කියලා. කෑමක් ගැන හිතමු අපි හිතමු බත් ගැන කියලා හිතන්න මට බත් ගැන තියෙන අදහසක් තියෙනවා. එතකොට අනිත් අයටත් ඒ වගේමයි කියලා හිතාගෙන නම් මම තීරණ ගන්නෙ ඒක ලොකු වැරද්දක් තියෙනවා. ඇත්තටම එක එකනට එක එකනට මේ ලෝකය දැනෙන්නේ තේරෙන්නේ එක එක විදිහට කිසි කෙනෙකුට මේ තීරණයක් ගන්න බෑ එහෙම මේ මං මට දැනෙන විදිහටමයි අනිත් එක්කෙනා දැනන්නේ කියලා අපි ඒකයි නානත්ත්ව සංඥා නානත්ත්ව ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එක එක එක එක එක එක්කෙනාට තියෙන එක එක ස්වභාවයන්. ඉතින් තමන්ගේ තියෙන ස්වභාවයන් තේරුම් ගන්න තමන්ගේ පැත්තට හැරිලා අපි මූලික වශයෙන් මේ පංච පාදානස්කන්ධයේ තියෙන ඔන්න ඔය වගේ තියෙන විපරීත ගතිය දැනිලා ඉස්සෙල්ලාම සත්පුද්ගල වශයෙන් දැනිලා ඒ ඒ අයගේ කෙරෙහි මට මේකේ ඇල්මක් ඇතික ඒ කියන්නේ උපතින්ම ඇල්ම ඇති වෙන ස්වභාවය වෙනුවට සතුට ඇති වෙන ස්වභාවය වෙනුවට කලකිරීමක් ඇති වෙන ස්වභාවයටපත් වුනහම කලකිරීමේ සංඥා ඇති වෙනවා. ඒක පංච පාදානස්කන්ධය ස්පර්ශ කරමින් පංච පාදානස්කන්ධය මතු කරගනිමින් අපේ තුලින් අපිව අපිව අපි හිමින්සරේ ගවේෂණය කරනකොට අපි ඒකාග්‍ර චිත්තයක් ඇති කරගෙන අපේ ජීවිතය දිහා හැරිලා බලනකොට හරියට බලනකොට මෙතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයක් කියලා තේරෙනවා. අන්න ඒ පංච උපාදානස්කන්ධය තුලින් ඒ ඒ පිළිබඳ කලකිරීම ඇති වෙන ස්වභාවයකට සතුට වෙනුවට කලකිරීම ඇති වෙන ස්වභාවයකටපත් වුණාම අපි කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. ඒ වගේම ඒ පිළිබඳ රාගය පහ වෙන තත්යකටපත් වුණාම ඒ කියන්නේ ඒ පිළිබඳ තියෙන ඇල්ම වෙනුවට නොඇල්ම ඇති වෙන තත්යකටපත් වුණාම ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා දැන් අම්මා කෙරෙහි ඇල්මක් තිබේ තාත්තා කෙරෙහි ඇල්මක් තිබේ විරාග සංඥාව කියද්දී අම්මා කෙරෙහි තියෙන ඇල්ම අඩු වෙනවා තාත්තා කෙරෙහි තියෙන ඇල්ම අඩු වෙනවා ලෝකයේ තියෙන අපිට පංච උපාදානස්කන්ධය වැහිලා පේන වස්තු තියෙනවනේ අන්නේ වස්තු පිළිබඳ සංඥාව ඒ පිළිබඳ සංඥාවක් ඇති වෙන්නේ ඊළඟට සමහරට පංච උපාදානස්කන්ධ පිළිබඳ සංඥා ඇති වෙන අවස්ථාවක් තියෙනවා නමුත් පංච උපාදානස්කන්ධය හොඳින් ග්‍රහණය වෙලා හොඳින් ග්‍රහණය වෙලා ඒ ඒ ඒ පිළිබඳව විරාගයක් ඇති වෙනකොට ඒ පිළිබඳව ඇලෙන් ඇලීම වෙනුවට නොඇලීමක් ඇති වෙනකොට අපි කියනවා විරාගානුපස්සනාව කියලා. මේක අපි පසුගිය කාලවල අනුපස්සනාව කියන වචනේ තේරුම් කරා. ඒකින්ද මම හිතන්නේ දැන් ඉක්මනට තේරුම් ගන්න පුළුවන් වේවි කියලා හිතන්නේ. තව සති දෙකකින් එතකොට අනුපස්සනාව හතම අපි කතා කරලා ඉවර වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ අපි විරාගානුපස්සනාව පිළිබඳව කෙටියෙන් හැඳින්වීමක් ඔබ වහන්සේ සිද්ධ කළේ අපේ අද දවසේදී අපහ සම්බන්ධ වන ශ්‍රාවක ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අපි දැන් සූදානම් වන්නේ විරාගානුපස්සනාව වඩන විට මතුවන ගැටලු වලට අපේ ශ්‍රාවකයන් ප්‍රේක්ෂකයන් යොමු කළ ගැටලු කිහිපයකට විසඳුම් ලබා දෙන්නට අපි ස්වාමින් වහන්සේගෙන් ඒවට පිළිතුරු ලබා ගන්නටයි දැන් බලාපොරොත්තු වෙන්නේ. සීදුව ප්‍රදේශයේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව ශ්‍රවණය කරන ශෙදහෙත්තේ මහත්මයෙක් විමසලා තියෙනවා ස්වාමීන් වහන්සේ විරාගානුපස්සනා වඩන ආකාරය ඔබ වහන්සේ පැහැදිලි කළද පියවර වශයෙන් පැහැදිලිතාවයක් නොමැත. කරුණාවෙන් නැවත පහදා දෙන්න කියලා එතුමා ඉල්ලලා තියෙනවා. ඔව්. ඇත්තට මෙහෙම එහෙම පියවරක් වශයෙන් දැන් අසුභ භාවනාවක් මෛත්‍රී භාවනාවක් වර්ධනය කරනවා වගේ පියවරක් වශයෙන් මේක ඇත්තටම අපිට පියවර වෙන් කරන්න අමාරුයි. නමුත් හැබැයි මෙහෙම කියන්න පුළුවන්. රූපේ හෝ වේදනාවේ හෝ සංඥාවේ හෝ සංකාරයේ හෝ විඥානයේ කියලා කියන පංච උපාදානස්කන්ධයට අපේ හිත යොමු කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කලින් හදාගන්න ඕනේ. ඒකට සීලයෙන් පෝෂණය වෙන්න ඕනේ. හොඳට සීල් රකින්න ඕනේ. සීල් රකින්න කොටත් අදහස තියෙනවා දැන් අපි මේ විරාගානුපස්සනාව වගේ උසස් මානසික තත්වයක් ඒක. එවැනි තත්වයක් ගැන කතා කරනකොට මේ වගේ තත්වයකට පත් වෙන්න පුළුවන් නේද? මම මේ ලෝකේ ගිනි අරගෙන වගේ ඉන්නේ. ඒක දැනෙන්න ඕන අපිට. අපි අපේ කාමරේ ඉන්නවා, අපි අපේ ගේ ඇතුලේ ඉන්නවා. කොහේ හිටියත් සමහර එක රූපයක් ගැන හරි, රූප කීපයක් ගැන හරි, දරුවෝ ගැන හරි මොකක් හරි එකක් ගැන දැන් මට උත්තරයක් ලැබෙයි, දැන් මට ප්‍රිය වචනයෙන් කතා කරයි, දැන් මට හොඳින් සලකයි දැන් මගේ දිහා හැරිලා බලයි දැන් මට කියලා ওই විදිහට මම කියන්න ඕනේ හැම වෙලෙම ඉන්නේ මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙන් දැන් ලැබෙයි දැන් ලැබෙයි කියලා. ඉතින් අර ඒ එහෙම ඉන්න කෙනාට ඉතින් හම්බ වෙනවා මොනවා මොන හරි පොඩි පොඩි දේවල් ටිකක් හම්බෙන්නේ. හම්බෙච්ච ගමන් ඉවර වෙනවා හැබැයි. නේද? ඉතින් ඒ ඒ පීඩණයෙන් තමයි ජීවිතයක් ගෙවන්නේ. අත්ත වශයෙන්ම මේ පීඩණයෙන් ජීවිතයක් ගෙවන්නේ. ඒක කවුරුත් දන්නවා. රත් වෙලා වගේ, ගිනි අරන් වගේ ඉන්නේ. අසීයෙන් ඉන්නේ මේ පුංචි දෙයකට මේ පවා. පොඩි දේවල් මේ සමහරලාට මේ වචනයක් වෙන්න පුළුවන්. හරිද? සමහර දුරකන්තරම් මොකක් වෙන්න පුළුවන්. ඒ වගේ එකක් ඉතින් මුළු දවසක් දෙකක් බලාගෙන ඉන්න. හරිද? මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ මේ ජීවිතේ නේද දෙපැත්තම මැරෙනවා. නේද? ඒතර මෙච්චර මේ පොඩි දෙයකට මේ මේ තරම්ම තත්වයක ඉන්න අපිට ඒ ඇලීම වෙනුවට නොඇලීම ඇති කරගන්න පංච උපාදානස්කන්ධේ මතු කරගන්න බෑ. අර අර ප්‍රශ්නේ හින්දා. එහෙනම් මූලික වශයෙන් සීලයෙන් පෝෂණය වෙන්න ඕන දැනෙන්න ඕන මම මේ පීඩණයෙන් අත මිදෙන්න මම මේ පීඩණයෙන් අත මිදෙන්න මං මගේ හිත හයිය කරගන්න ඕනේ. හිත ශක්තිමත් කරගන්න සීලයෙන් පෝෂණය වෙනවා. සීලයෙන් පෝෂණය වෙද්දී නිකං සීලය විතරක් නෙවෙයි ඉන්ද්‍රිය සංවර සීලයට හිත යොමු කරන්න ඕනේ. ළඟට ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියන්නේ අපි සාමාන්‍යයෙන් පංච සීලය, අට සීලය ආදී ඉන්දිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිස සීලය මේවා හොයාගෙන ඇලෙන්නේ නැතුව ජීවත් වෙන්න ඉස්සෙල්ලා මූලිකව පුරුදු වෙන්න ඕනේ. එතකොට අපේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. හිත ප්‍රමෝදයටපත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඒ ක්‍රමයටම යන්න ඕනේ. ඔගේ පියවර කියනවා නම් එහෙම තමයි කියන්න වෙන්නේ. ඊට පස්සේ හිත ඇතුලේ ඇති වෙන පුංචි පුංචි කරදරකාරී තත්ත්වයන් නැති නැති කරගන්නත් සතර කමඨහණෙන් පෝෂණය වෙන්න ඕනේ. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. ඒක ඕවා තරම් කාලයක් යනවා නෙවෙයි. හරි කෙනෙක් උත්සාහ කරොත් සති දෙකක් විතර ඇතුළත චිත්ත සුද්ධිය දක්වාම එන්න පුළුවන්. අන්න එහෙම ආවට පස්සේ කෙනෙකුට තමන්ගේ ශරීරයේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කියන පංච උපාදානස්කන්ධය වෙන්කර දැකීමේ හැකියාව තියෙන තත්යකට තමන්ගේ හිතපත් කරගන්න පුළුවන්. ඉතින් මේකට අකණ්ඩ උත්සාහයක් ගන්න ඕන. මාසයක් කියන්නකෝ. මම හැමදාම අහන්නේ වයස මාස කීයද කියලානේ. වයස මාස කීයද කියලා බලුවොත් සමහර අයගේ මාස 300යි මාස 480යි හරිද? එහෙම ලොකු ගණන් තියෙනවා අපිට. හරි. ඒතර ඒකෙන් එකක් දැන් මෙච්චර වටින දෙයකට ඒකෙන් එකක් එහෙනම් හැමදාම වැඩනේ නේද එක මාසයක් වැඩ කරේ නැත්නම් මැරෙයි වගේ හරියට නිකන් හරි කිසියම් දෙයකින් පොඩ්ඩක් අයින් වෙලා පුළුවන් නම් මේ වගේ අත්දැකීමක් ලබා ගන්න ඒ වගේ වැඩ කරන ගමන් හරි මේකට දැඩි මේ මෙහෙමක් යොදන්න ඒ කරලා අන්නේ தත්තරපත් වුණාට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය තමන්ගේ පැත්තෙන් මතු කරගන්නකොට ඔන්න විරාගානුපස්සනාව අත්දකින්න පුළුවන්. ඒක ඉතින් ඒක අත්දැකීමක් ඇත්තටම මෙන්න මේමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ කියලා පියවර ඔය ඔය පියවර ටික වර්ධනය කරගෙන ගිහිලා පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනකොට ඒකේ ඇලීම වෙනුවට නොඇලීම ඇති කරගන්නවත් පත් කරගන්න පුළුවන්. එහෙමයි. හොඳයි සනස බොහොමත්ම පැහැදිලි. අපිට ඊළඟ ගැටලුවත් යොමු වන්නේ හැඳල ප්‍රදේශයේ අසන්නියන්ගෙන් විරාගානුපස්සනාව වැනි ගැඹුරු භාවනාවක් ගුරුවරුවගෙන් තොරව සිදු කිරීම සුදුසු නොවන බව ඇයගේ හැඟීම වෙලා තිබෙනවා. මේ පිළිබඳව උන්වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ගුරුවරුවක් නැතුව නම් මේ වගේ එකට මේ තීරණයක් ගන්න අමාරුයි. ඒක ඒ කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරියටම ගුරුවරයෙක්ගෙන් කිව්වහම ගුරුවරයෙක් ළඟ ඉඳගෙනම ගුරුවරයෙක් ආශ්‍රය උතන අසුර කියලා කියන්නේ ගුරුවරයෙක් මෙහෙම ළඟ ඉඳගෙනම මේක කරන්න ඕනේ කියන එක ලොකු ඇත්තක් අපිට ඒකට අවස්ථාව නැත්තම් අපිට පුළුවන් නම් පොතකින් හෝ එහෙම නැත්තම් මේ වගේ වැඩසටහනකින් හරි මට පැහැදිලි නම් මේක ආරම්භ ඕනම බානාවක් මම කියන්නේ ආරම්භ කරන්නේ කොතනින්ද ආරම්භ කරපුවම මට මොකද වෙන්නේ ඊට පස්සේ ඒ ඒ චින්තනය වෙනස් වෙන తත්වය මොකක්ද ඊළඟ පියවර මොකක්ද දැන් මං ඊළඟ පියවරට යනවාද කියලා අර වචසා ಪರಿචිතා කියන தත්වෙට භාවනා කමටහන වර්ධනය කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒකේ දැන් අපි අසුභ භාවනාව කියන්නකෝ ඒ වගේ එකක් වුණත් මං කියන්නේ ඒ වගේ කරලා දුරසරක් ඕන ඇත්තටම නැත්තම් බෑ මේක කරන්න ඉතින් ඒ ඒ එතනදිත් එක එක පියවරෙන් පියවර පියවරෙන් පියවර මෙන්න පළවෙනි පියවර මේකෙන් මගේ මානසිකත්වයට මොකද වෙන්නේ? මෙන්න ඊළඟ පියවර මේකෙන් මගේ මානසිකත්වයට මොකද වෙන්නේ? මෙන්න ඊළඟ එක මේකෙන් මගේ මානසිකත්වයට මොකද වෙන්නේ කියලා කලින් අපිට දැනගන්න පුළුවන්. එහෙම දැනගෙන ඒක හොඳට තමන්ගේ ඇතුළාන්තයෙන් එන විදිහට හදා ගන්න ඕනේ. දැන් අපේ අය අසුභ භාවනාව පවා කරන්නේ නිකම් මේ නිකන් හොය ඉඳගත්තා මම මෛත්‍රී භාවනා කරනවා කියලා කරා මොකක්ද වුනේ? දවස් 10ක් භාවනා කරලා ආවා කියලා කියනවා. 15ක් භාවනා කරලා ආවා කියලා මොකක්ද වුනේ? මගේ මානසිකත්වය වෙනස් වුණාද? මොනවද මං බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට ගියද මොකක්වත් නැහැ. අන්න ඒ ටික දන්නවනම් තමන්ට මේක කරලා යන්න පුළුවන්. ඒතර විරාගානුපස්සනාවේදීත් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවාට අපේ හිත යොමු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. රූපයේ හෝ වේදනාවේ අනිත්‍ය ස්වභාවයන්, අනාත්ම ස්වභාවයන්, ඒකේ ඒ දුක්ඛ ස්වභාවයන් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම මෙනෙහි කරලා ඉවර වෙනකොට තමන්ට ඒ පිළිබඳ කලින් තිබ්බ ඇලීම වෙනුවට නොඇලීමක් ඇති වෙන්න ඕනේ. ඒ ඒක අත්දකින්න ඕන සාමාන්‍ය ජීවිතයේදී විශේෂයෙන්ම විශේෂයෙන් සාමාන්‍ය ජීවිතයේදී දැන් අපි ඔය ආදරේ වගේ එකට තදින් ඇලිලා ඉන්නවා කියලා හිතනද ඒක අර හැම වෙලෙම වෙනස් වෙන තමන්ගේ වසඟයට ගන්න බැරි තමන්ට අල්ලන්න බැරි හැඩතල දන්නේ නැති මොන උත්සාහය ගත්තත් මං අහන මෙයාත්න්ගේ මොන උත්සාහය ගත්තත් අනුන්ගේ තියෙන ආදරයකට කවුරු හරි බැඳලා ඉන්නවා නම් ඒක ඒක පේනවද ඒක ගැන හැමදාම සැකද නැද්ද නේද හැමදාම සැකද නැද්ද නේද ඇයි සැක විනිවිද පේන්නේ නෑ හැමදාම වෙනස් වෙන බව දන්න පේනවද නැද්ද වෙනස් වෙනකොට හදන්න වෙනවද නැද්ද නේද හැදුවත් ආය රැකගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනද නැද්ද වෙවුලනවද නැද්ද වෙනස් වෙයි කියලා ඉතින් මේ වගේ මහා ගිනි කන්දක මේ ඉන්නේ නේද එතකොට මේ හැම එකක්ම මම කියන්නේ නේද එතකොට ඒක ඕලාරිකව දකින්නේ නැතුව මේක හේතුත් එක්කම දකින්න පුළුවන් ස්වභාවයක් තියෙනවා මේ මෙන්න මෙහෙම වුණාම මේක මෙහෙම වෙනවා මෙහෙම වුණාම මෙහෙම වෙනවා ඒක අත්දකින්නවා ඒක අත්දැක්කට පස්සේ Tamanට ඒක පිළිබඳ ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් ඇති වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඇලීමක් ඇති වෙලා වැඩක් නැහැ කියලා මගේ මනස මම පණිවිඩය දීලා ඉවරයි. ඇලීමක් ඇති වෙලා වැඩක් නැහැ. වැඩක් නැතුව ඇලෙන්න දෙතන දෙයක් නැහැ. ඒක මගේ කියලා ගන්න මෙතරකල් මගේ කියන හැඟීම තිබ්බා. දැන් මගේ කියන හැඟීමක් නැහැ. මොකද මගේ නොවන බව. ඒ අර පුද්ගලයාට එක තරහක් නෙවෙයි දැන් තියෙන්නේ මගේ නොවන කියලා. කලින් නම් තියෙන මගේ නෝන කියලා තේරෙනවා පුද්ගලයාත් එක්ක මාරාන්තික <laughs> ඝට්ටනයක් තියෙන්නේ. එහෙම එකක් නෙවෙයි. ඒක මගේ නෝන විතරක් නෙවෙයි. ඒක එයාගේත් නෝන. ඒ හිත තුල ඇති වෙන හැඟීම එයාටවත් අයිති නැහැ. ඒක හේතු නිසා හටගන්න දෙයක්. එයාටවත් අයිති නැහැ. ඒතකොට එතන ඒ පැත්ත පිළිබඳක් තියෙන්නේ කරුණාවක් මෛත්‍රිය. මේ පැත්ත ගැනත් එහෙමයි. ඒ විදිහට මේ අහෝසි වී යෑමක්, ඒ අහෝසි වී යෑම අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අත්දකින්නටයි අපි මේ ඉහළ මානසිකත්වයකට යනවා. සංසාර ජීවිතයේ ලැබෙන මේ දුර්ලභ අවස්ථාවෙන් මං කියනටින් ප්‍රයෝජන ගන්නේ නැත්තම් ඒක දෝෂයක් ඉතින්. පෙනිපෙනී ගියා වගේ. හොඳයි අපි එතුමියට නිවැරදි පිළිතුර ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ දේශනා කළේ අනිවාර්යයෙන්ම ගුරු ඇසුරක් මේ මෙවැනි භාවනාවක් සඳහා අවශ්‍ය වෙන බව. ස්වාමීන් වහන්සේ මේ අපිට පසුගිය සති කිහිපයකත් මේ ප්‍රේක්ෂක ගැටළු වලින් ලැබුණා මේ භාවනා වාක්‍ය පිළිබඳව. දැන් මේ මේ ඊළඟ ගැටළුවත් එවැනි කාරණා විරාගානුපස්සනාව වැනි භාවනාවකට භාවනා වාක්‍යක අවශ්‍යතාව තදින්ම දැනේ. ඒ සඳහා කුමන විසඳුමක් ලබා දෙන කුමන හෝ විසඳුමක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බව තෙල්දෙනියෙන් අසන්නියක් අපෙන් විමසලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මට පේන හැටියට භාවනාවට එපාර කට්ටිය බය වුණා වගේ භාවනාවත් කියන සෙනස බහුගිය කියලා ඔව් සරුවන දැන් දැන් මේ විරාජකානුපස්සනාව ගැන තියෙන ප්‍රශ්න ටික දිහා බලපුවාම මේ මේ ප්‍රශ්න ටික සකස් කරනකොටත් මට තේරුණේ මේ අපි මේවා තෝරගන්නකොටත් මේ ඒ ටිකක් ඒ ගැන කලබල වෙලා තියෙන හැඩක් පේන්න තියෙන එකයි භාවනා වාක්‍ය ඉල්ලනවා ගුරු ඇසුර ඕනද කියලා අහනවා නේද මම එක එක ගුරු ඇසුර පොතපතකින් හෝ හරියට දැනගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ ගුරුවරයා ළඟම ඉන්න ඕනේ නැහැ අපි ඒකටත් කියන්නේ ඒකටත් කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන එක ක්‍රමයක්. දැන් භාවනා වාක්‍යයක් කොහොමද පියවර ටිකක්වත් නැතුව හදන්නේ. හැබැයි ඉතින් මෙන්න මෙහෙම එකක් කරන්න පුළුවන්. අපි දන්න ගාතාවක් තියෙනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ කියලා දැන් ඉදිරියට එන ලබන සතිය කතා කරන්න එන නිරෝධානුපස්සනාවේදීත් ওই ප්‍රශ්නේ මොන්නේ ඒවි. හරිද? ඒ දෙකටම පාවිච්චි කරන්න පුළුවන් වාක්‍යයක් තියෙනවා. ඒ කියන්නේ එය උතුම් මේක ප්‍රණීතයි. සියලුම සංස්කාරයන්ගේ සමතය. ඒ කියන්නේ අකුසල සංස්කාරයන්ගේ නැතිවීමක් තියෙනවා පංච උපාදානස්කන්ධය තුලින්ම උපදවා ගන්න. ඉතින් ඒ නැතිවීම එක කුසලයන්ගේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. නේද? තරහ එන්නේ නැත්නම් මෛත්‍රියක අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මෛත්‍රිය ඒ කියන්නේ අකුසලය නැති වෙනකොට කුසලයේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒකයි සබ්බ සංඛාර සමතෝ සියලුම උපදීන්ගෙන් අයින් වෙච්ච අවස්ථාවක්. ඉතින් ඒවා මෙනෙහි කරන්න පුළුවන්. ඒ විදිහට ඒ ගාථාවේ තේරුම තණ්හක්කය තණ්හාව ඡය වෙච්ච අවස්ථාවක්. ඉතින් කෙටියෙන්ම කියනවා නම් අපි මේ උස්සන් ඉන්න බර බරෙන් නිදහස් වෙච්ච ස්වභාවයක් කියන එක අත්දකින්නයි ඕනේ. ඉතින් ගාතාව අරගෙන දැන් ඔහොම කිව්වහම ගාතාව අරගෙන කාතාවරගෙන එතන සන්තන් එතන පනිතන් යද්දන් සබ්බ සංඛාර සමතෝ සබ්බ ප්‍රතිපටිනිස්සග්ගෝ කිය කිය ඒක කියෝ කියෝ මම 50 සැරයක් භාවනා කරා කියලා කිව්වොත් නම් ආයෙ සැරයක් අපි ලොකු මුලාවකට වැටෙනවා ඒව තමයි කාලයක් තිස්සේ අපි කරේ ඒක එහෙම කියලා කරන්න පුළුවන් වෙලාවක් තියෙනවා මම හැමදාම මතක් කරනවා කවදාකවත් අහලා නැති කෙනෙක්ගේ නමක් කියනවා කිසිම හැඟීමක් අපිට උපදින්නේ නැහැ. ඉතින් ඒ නම මම 50 සැරයක් කිව්වත් වැඩක් නැහැ. කොච්චර වතාවක් කිව්වත් වැඩක් නැහැ. මොකද ඒ වෙන අපිට අවශ්‍ය කරන්නේ හැඟීම උපදවා ගන්න. හැබැයි මම ඒ කෙනා ගැන හොඳට අහලා තියෙනවා. හොඳට අහලා දැනিলা එයා ගැන මට දැන් හැඟීමක් තියෙනවා. අන්නේ හැඟීමක් තියෙන කෙනෙක් හැඟීම හදාගත්ත කෙනෙක් ඒ නම කියනවා. ඊට පළවෙනි වතාවේ කියනකොට වැඩිය දෙවෙනි වතාවේ කියනකොට ඊට වැඩිය ප්‍රබල හැඟීම ප්‍රබල වෙනවා තුන්වෙනි වතාවේදී අන්න. එහෙනම් ඉස්සෙල්ලා මූලික චේතනාව හදාගත්ත ගේතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ කියනකොට සබ්බ සංකාර සමතය පිළිබඳව මට මොනවා හරි චේතනාවක් මට මොනවා හරි හැඟීමක් ඇති වෙලා තිබේ නම් සබ්බ සංකාර සමතෝ කියනකට හරි. මම ඔක කර්ණීය සූත්‍රය කියලා දෙද්දි කියලා දෙනවා සක්කෝ කියනකොට සක්කෝ කියන ගුණය පිළිබඳ හැඟීමක් හදාගෙන තියාගන්න ඒක ගැන කලින් මෙනෙහි කරලා. උජූච සූජූච සුවච චස්ස සුවචෝ චස්ස මුදු අනතිමානි කියනකොට මට දැනෙන්නේ අනතිමානි ගුණය කොහොම එකක්ද කියලා දැනෙන්න ඕන. එතකොටයි කර්ණිමේ සූත්‍රය සජ්ජායනා කරනකොට අවශ්‍ය ලොකු කුසලයක් වැඩෙන්නේ. අන්න ඒ වගේ භාවනා වාක්‍යයක් පාවිච්චි කරන්න ඇත්තටම පුළුවන්. එපා ඒ පටන් ගැනීම භාවනා වාක්‍ය නෙවෙයි. පටන් ගැනීම අදාළ මෙනෙහි කිරීම පසුව ඒ මෙනෙහි කිරීම තීරෝ සිද්ධ කරගන්නට භාවනා වාක්‍ය පාවිච්චි කරලා කමන්නේ. මම දකින හැටියට අපි භාවිතා කරන සියලු ගාථාත් එහෙමයි. කටපාඩම් කිරීම කරනවා. කටපාඩම් කරලා ගාථා කීම නෙවෙයි මට මට එක තැනකදී මොකක් හරි මුලස්තේක හම්බුණා අතීතයේදී ගාථා නොතිබ්බ බව මල් පූජා කරන ගාථා අනම්මනම් තිබුණ නැති බව එතකොට ඒක අදිෂ්ඨාණයෙන් ඇත්තටම අපි පූජා කරා නම් අපිට ඇත්තට ඔයිට වැඩිය සිහියකින් මේක පූජා කරන්න බුදුහාමුදුරුවෝ ළඟ තියලා නේද චේතනාවනේ මූලික වෙන්නේ. එතකොට මේ චේතනාව උපද්දවා ගැනීම පහසු වෙන්න ගාතාව සකස් කරනවා. අන්තිමට චේතනාව නැතුව ගාතාව විතරක් කියනවා. භාවනාවක් කියලා තේ ටිකම වෙනවා. පූජා කියන ගාතයි තේරුමවත් දන්නේ නැහැ සනස. තේරුමවත් දන්නේ නැහැ හැඟීමකුත් නැහැ. හැඟීමකුත් නැතුව මේක කියනවා. තේරුම නොදැනගෙන හරි කමන්නේ හැඟීම තියෙනවා නම් චේතනාවක් තියෙනවා නම් ඒ චේතනාවෙන් චේතනාහම් වික්‍රේ කම්මං වදාමි කිය කිය කිය කිය චේතනාව නැතුව වැඩ කරනවා. <laughs> බොහොම පින් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ විරාගානුපස්සනාව ගැන යොමුන අනෙක් ගැටලුව යොමුවන්නේ තඹුත්තේකම ප්‍රදේශයේ අසන්නෙක්ගෙන් විරාගානුපස්සනාව වඩන්නකු Tamanගේ සාර්ථකත්වය ගැන Tamanම දැනගන්නේ කෙසේද කියලා අහනවා ස්වාමීන් වහන්සේ. ඔව්. මේ බොහොම හොඳ ප්‍රශ්නයක්. විරාගානුපස්සනාව නම් වැඩෙන්නේ සාමාන්‍ය අවස්ථාවල දැන් සාමාන්‍ය කෙනෙකුට අපි කියවනේ පංච උපාදානස්කන්ධය ගැන නැත්නම් ලෝකය ගැන කියන්නේ අපිට ඇති වෙන දෝෂ තමයි අපි අරන් ඇවිල්ලා තියෙන නැත්නම් අපිට පටිච්චසමුප්පන්නව සකස් වෙලා තියෙන හිතේ තියෙන මම අර කල්නොත් කිව්වා මේ පීඩිත ගොඩ ගැහිල්ල කියන්නේ අපේ හිත එක එකව අල්ලගන්න අපේ හිතේ දොරටු විවෘත වෙන හැටි හරිද මම ඔකට කියන්නේ ගොඩ නැගිල්ලක් වගේ කියලා. මේ ගොඩ නැගිල්ල ඇතුළට රිංගා ගන්න දොරටු හයක් තියෙනවා. අනුන්ගේ කියලා ගන්නකො. මේ අපිට ඕන වුණා කියලා හිතන්නකො මේ කාගර හිත දිනා ගන්න ඔය කියන්නේ ගොඩ නැගිල්ල අතර රිංග ගන්නයි දැන් ඕනේ. හරිද? හරියට මස් පර්වතේ නේද? දැන් මස් පැකට් එක ගොඩ නැගිල්ල. හරි? මේකේ පුංචි දොරටු හයක් තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. මට මොකක් හරි කාරණාවක් හින්දා මෙයාගේ හිත දිනා ගන්න ඕනේ නේද? මම මොනවද කරන්නේ? එයාගේ ඇහෙන් මාව දැක්කහම සතුට වෙන විදිහට සැරසෙනවා. හරිද? නැත්තම් නටනවා. හරිද? හරි දැකලා තියෙනනේ සමහර ඇවිද්දත් නටනවා නටනවා වගේ ඇවිදිනවා. නේද? ඒ මොකද? ඇහැපිනවන්න කාගේ හරි ඇහැපිනවන්න. ඇහැපිනවීමෙන් තමයි අර ගොඩ නැගිලා තුන රිංග ගන්න පුළුවන්. හරිද? එතකොට එහෙම නැත්තම් මිහිරි හඬින් කතා කරනවා, ලයාන්විතව කතා කරනවා, නැත්තම් ගායනවා. නේද? හරිද? එහෙම නැත්තම් නේද? පිච්චමල් සුවඳ, අරලි මල් සුවඳ, රටේ නැති සුවඳ විලවුන් ගොඩාක් එක්ක යනවා. ඒව නහයෙන් ඒ ආග්‍රහණයෙන් ඉඳ සතුට වෙනවා. එහෙම නැත්නම් රසද කැම ගිහින් දෙනවා. හරි. <laughs> දියුපිනාණ්ඩ. එහෙම නැත්නම් ස්පර්ශය ලබා දෙනවා. එහෙම නැත්නම් ආදරය වැනි හිතෙන් අර ඇතුළට රිංග ගන්න පුළුවන්. ඔන්න ඔය හය පාවිච්චි කරනවා කට්ටිය ඇතුළට රිංග ගන්න. හරිද? හැබැයි රිංග ගත්තොත් එතෙන්ට කරදරයි. එතකන් කරදරයක් නැහැ. ඊට පස්සේ ඒ පැත්තෙන් පටන් ගන්නවා කෝපේ එන්න නැත්නම් මොකද ආයෙසරෙන් බලන්න ඕනේ. එහෙනම් එහෙම පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට එහෙට කරදරයි. ඒ ඒ ඒ මොකද පේන්න නැත්නම් එහෙ රිදෙනවා. මෙච්චර කාලේ එහෙට රිදුම් රිදුම් තිබුණේ නැහැ. දැන් රිදෙන්න පටන් ගන්න මේක තමයි සම්පූර්ණ ඇත්ත. හරිද? එතකොට මම බලන්න ඕනේ මටත් කරදරකාරී තත්ත්වයක් නැවිලා තියෙන්නේ නේද? ඔතනින්මයි. ඔය ක්‍රමයටමයි. මේ ගොඩ නැගිල්ලට කට්ටියරින් ගන්නෙත් ඔය ක්‍රමයටමයි. දැක සතුටු වුණා, නැවත බැලුවා. සතුටු වීම, ඇලීම, ග්‍රහණය වීම. මේක තමයි පියවර 3. උදන් තියෙනවා පියවර 11ක්. නමුත් මූලික පියවර 3 සතුටු වීම, ඇලීම, ග්‍රහණය වීම අපේ ඇතුළට කවුරුත් ඉංගන්නේ එහෙමයි. මෙන්න මේ දොරටු ටික එක තමයි අපි ඉපදුනේ. ඔය පුද්ගලයා විතරක් නෙවෙයි වස්තුන් ගැනත් එහෙමයි. හරිද? වස්තුනුත් එහෙමයි. හැමදාම ජීවි අජීවි වස්තු අපේ ඇතුළට ඉංගා ගන්නෙ අලුත් ෆෝන් එකක් දකින්න ඕනේ ඉස්සෙල්ලා. ඒ ඒක දන්න හින්දා තමයි අර බහුජාතික සමාගම් මදේ තියෙද්දි පොත්ත විතරක් වෙනස් කරලා එක එක පාට ගෙනල්ලා හැඩතල ගෙනල්ලා අපිට රූපවාහිනියෙන් පෙන්වලා යනවා යන්න. ඉවරයි දැන් ඉතින් ඉවරයි. ඒක ඒක ඒකින්ද දැක්ක ගම සතුටුනා. අපි අරකේ හැඩේ අර බලන්නකො කියලා සතුටු වුණා. ඇලුනා, ග්‍රහණය වුණා කියන්නේ ඒක හොයාගෙන යන්න ඕනේ. මේ සමහර විට එනවා කියන ආරංචියට සිංගප්පූරුවට යන වෙලාවල් තියෙනවා. හරි පළවෙනි එක ගන්න ඕනේ, දෙවෙනි එක ගන්න ඕනේ කියලා ඒ වගේ මහා මුලාවකටපත් වෙන පහත්ම මානසිකත්වයක් නේ ඇත්තට කියනවා. මේ බුද්ධ ධර්මයේ තුල ඉන්න අයගේ එවැනි තත්ත්වයක් නැතිව බොහොම මේ බලාපොරොත්තු වෙ හැකි දෙයක් නෙවෙයි. අන්න ඒ සතුටු වීම, අන්න ඒ ඇලීම, අන්න ඒ ග්‍රහණය වීම කියන එක සාමාන්‍ය වස්තු කෙරෙහි නෙවෙයි. සාමාන්‍ය වස්තු කෙරෙහි ග්‍රහණය වීම අඩු වෙලා දැන් තියෙන්නේ. ඒක කුඩාම ඒකකය දක්වා අඩු වුණා දැන් මට තියෙන්නේ අන්න දැන් ආදරය කියන එකට ආදරය නෙවෙයි සංස්කාරය විදිහට. හරිද? වේදනාව නැත්තම් දැන් මං අහවල් කෙනා දැකීමෙන් ඇතිවන සැප වේදනාවේ නැතිවීම ගැන මට තේරිලා. සැප වේදනාව අනිත්‍යයි කියලා තේරිලා. ඒක අනාත්මයි කියලා තේරිලා. ඒ සැප වේදනාව දුකට ඇති වෙනවා කියලා තේරිලා. නැත්තම් සංඥාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරිලා. සංස්කාරය අනිත්‍යයි. දැන් එයාට සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට කවුරු හරි කෙනෙක් දැක්කම ඒ විදිහටයි තේරෙන්නේ. මේක සංස්කාරයක්. හරිද? මේක මෙතන තියෙන වේදනා ගොඩක්. මෙතන තියෙන සංඥා ගොඩක්, එතනේ සංඥා උපදිනවා, ඒවා නැති වෙනවා, ඒවා යාට ඕන හැටි තියාගන්නත් බෑ, ඒවා මට ඕන හැටි තියාගන්නත් බෑ. හරිද කියලා ඒ සංස්කාර පොදිය කෙරෙහිම නැත්තම් පංච උපාදානස්කන්ධය කෙරෙහි විරාගී සිතුවිලි ඇති වෙන මට්ටමට ඇවිල්ලා ඒ වගේ අදහස් සැරෙන් සැරේ සැරෙන් සැරේ එමින් පවතිනවා නම් යම් තාක් දුරට මට විරාගානුපස්සීව වාසය කරන කාලයක් මේක ආරම්භ හරි වෙලා කියලා හිතන්න පුළුවන් ඊළඟට ඒක පුළුවන් තරම් වර්ධනය කරගෙන ගිහලා භාවනා කරන වෙලාවක මේ පහ ගැනම සම්පූර්ණයෙන් රාගය සංසිඳවගෙන නැත්නම් ඇලීම සංසිඳවගෙන එක නිමේෂයක වාසය කරන්න පුළුවන් වෙන්න ඕනේ විරාගානුපස්සීව. හරි පංච පාදානස්කන්ධේ මාත්‍රී ඇලීමක් නැතුව වාසය කරන්න පුළුවන්කම තියෙනවා නම් පංච පාදානස්කන්ධයටම හිත යොමු කරගෙන හරි සත්පුද්ගල අදහසක් නැතුව අන්න එතකොට කියන්න පුළුවන් එයා විරාගානුපස්සීව ඉන්නවා කියලා. ඒක බොහොම ඉහළ මානසිකත්වයක්. එහෙමයි. බොහොමත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ අපිට මේ 42 වෙනි සතියේ විරාගානුපස්සනාව පිළිබඳව මොනෝ ගැටලු කිහිපයකටම ස්වාමීන් වහන්සේ අපට පිළිතුරු ලබා දුන්නා. අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් යොමු වන ඔබ වහන්සේගෙන් දැන කියා ගන්නට පොදුවේ අපෙන් විමසා තිබුණු ගැටලු කිහිපයකට විසඳුම් ලබා ගන්න විශේෂයෙන්ම සදහතුනි මේ වර්තමානයේ තරුණ ප්‍රජාව බොහෝ දෙනා මේ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරනවා. ඉතින් බොහෝ දෙනෙක් දැන් දැන් ඒ ඔස්සේ ධර්මය පිළිබඳව සොයා බලන්නට අධ්‍යයනය කරන්නට පෙළඹෙන බව අපිට දැක ගන්නට ලැබෙනවා. මොකද මේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අපට යොමු වෙන ගැටලු පිළිබඳව බැලුවම පළවෙනි ප්‍රශ්නයත් යොමු වන්නේ එවැනි Facebook ඔස්සේ ඒවා තිබූ ගැටලුවක් වෙතයි මම අවධානය යොමු කරන්නේ ස්වාමින්වහන්සේගෙන් විසඳුම් ලබා ගන්නට. ස්වාමින්වහන්සේ මේ මේ ගැටලුව මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙන්නේ මා භාවනා කරන විට සිත එකඟ වීගෙන එන විට මුහුණ නලියන ස්වභාවය ඒ වගේම ඊතා පුංචි කෘමීන් නලියනවා වැනි ස්වરૂපයක් දැනෙනවා. භාවනා නොකරන වෙලාවට එසේ පෙනින්තන අල්ලා බැලුවත් එහෙම සත්තු කොහෙවත් අහු වෙන්නේ නැතිලු. මේ කුමක්ද කියලා අහලා තිනවා මේන් අත මිදෙන්නේ කොහොමද කියලා අහනවා. ඔව්. මේක ගොඩ දෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ හුඟක් අයට මේ මූණේ නලියනවා වගේ දැනෙනවා කියනවා. අල්ල බලපුවම නෑ. හැබැයි භාවනා කරන්නේ නැති වෙලාවට එහෙම එකක් කොහොමවත් නලියෙන් නැලියෑමක් නෑ. දැන් මූණේ මොනවා හරි කුමියෙක් ඉන්නවා නම් භාවනා කරන වෙලාවට විතරක් ඉන්න විදිහක් නෑ. ඒ වයින් අපි තේරුම් ගන්න ඕන ඕක විතරක් නෙවෙයි. ගොඩාක් දේවල් වලට උත්තර හොයාගත්ත හැකි ඕකේ. මේ සමහර වෙලාවට මේ ඔළුව හිර වෙන ගතියක් ඊළඟට රත් ශරීරේ රත් වෙනවා වගේ ගතියක් අත් ඉස්සෙනවා වගේ ගතියක් ඒ වගේ නොයේකුත් දේවල් ඒ ඒවා වෙන්න කලින් ඔය තියෙන ප්‍රාථමිකම අවස්ථාවක් තමයි ඔය. ඉතින් මේ වෙලාවට මේ අපේ අවධානය එක පැත්තකට යොමු වීමයි මේ හේතුව. දැන් වුණත් පොඩ්ඩක් නිකන් හිතලා බලන්න ඔළුව කසනවා වගේ කියලා තුට්ටකින් කසන් වෙනවා. නිකන් හරි. ආයෙත් ඒකටයි හිත යොමු වෙන්නේ. ඒකෙන් මිදෙන්න බැරිකම තියෙන තමන්ගේ අරමුණ තීව්‍රකරනද අරමුණ ප්‍රබලකරනද එහෙම නැත්නම් කරන් තියෙන හොඳම දේ තමයි මූණ හොඳට පොඩි කරන්න. හරිද? මෙහෙම හොඳට හොඳට හොඳට හොඳට මේ මූණ පොඩි කරන්න පොඩි කරලා පටන් ගන්න ආයතරක් හරියනවා එතකොට. හරිද? එහෙම එහෙම කරන්න එතකොට ඒක හරියනවා. මේ ඉතින් හැම වෙලේම එහෙම කර කර ඉන්න වෙන එකක් නැහැ. හැබැයි තේරුම් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම දැන් සමහර අය කියනවා තදවිශේෂයක් කුමක් කරනවා කියලා සාමාන්‍ය ලාට එන්නේ නැහනේ. දැන් සමහර අය කියනවා පපුව රිදෙනවා කියලා. ඉතින් භාවනා කරන ඇත්තම කියනවා ඉසේකක් කුම වෙන්න ඕනේ පපුව රිදෙන්න ඕනේ භාවනා නොකරන වෙලාවට. මොකද ඒ වෙලාවට තමයි අපේ හිත ගොඩක් වෙහෙස වෙන්නේ. නේද? භාවනා කරන්න ඉඳගත්තා කියන්නේ බොහොම සාන්ත බොහොම සුවදායකයි. ඉඳ ගන්නකොටමත් මම ඔක්කොටම කියන්නේ මේක අයියෝ ඉතින් භාවනා කරන්න එපා දැන් ඉතින් ඉඳන් ඉන්න එපා එහෙම නේද? එහෙම දැන් ඔය විහාරස්ථානට ගියාම ඒක මහා වදයක් ඉතින් දැන් නොකර බැරිකමට කරනවා කියන තැනට එන්නේ නැතුව මට සැහැල්ලුවෙන් ඉන්න නිදහස් වෙන්න අද දවසේම තිබ්බ ඔක්කොම පීඩන වලින් ස්ට්‍රෙස්ස් වලින් අයින් කර අයින් වෙන්න පුළුවන් කියන්නේ මගේ මට ඇති වෙලා තියෙන ස්ට්‍රෙස් ගොඩක් තියෙනවා නේද? ඒ වයින් අයින් වෙන්න මම කොහොම හරි කරලා මේ භාවනාව ඒ ඉඳගන්නේ ඒකටයි කියලා පීඩණය අයින් කර ගැනීම සඳහා අපි මේක භාවිතා කරනවා කියලා ඒක කැමැත්තෙන්ම කරන්න පටන් ගන්න සැහැල්ලු ඉරියව්වක ඉඳගන්න බිම ඉඳගන්න බැන මුලදී පුටුවක හරි සාමාන්‍ය ටිකක් උස මේ ගන්න වගේ පුටුවක වගේ ඉඳගෙන මේ අපේ නිවැරදි මහත්මයා ඉඳගෙන ඉන්නා වගේ පුටුවක ඉඳගෙන මේ මේ කටයුත්ත ආරම්භ කරන්න නිදහසේ ඒක නිදහස් එකක් කරගන්න. එතකොට ඒකෙන් ලොකු නිදහසක් දැනේ දවසකට සැරයක්වත්. ඉතින් ටික ටික ටික ටික ඊට පස්සේ නිවැරදි ඉරියව්වට එන්නත් පුළුවන්. අරවා ගැන ලොකු අවධානයක් ඇති වෙන්නේ නැතුව ඒ වගේ එක එක රිදෙන ඒවා ඒව මගේ අරමුණ තීව්‍ර නැති හින්දා කියන එක තේරුම් අරගෙන අරමුණටම හිත යොමු කරන්න එහෙම නැත්නම් අර වගේ අර මේ පොඩ්ඩක් මූණ පිරිමැදලා පොඩි කරලා මේවා කරන්න. එතකොට මේ මූණේ ප්‍රශ්න නම් හරියනවා. අනිත් ඒවට නම් මේ අනිවාර්යයෙන්ම අරමුණට හිත යොමු කරන්න ඕන හොඳට. කැමැත්ත තියෙනවා සනසිලිය. හොඳයි තවත් ස්වාමීන් මේ ගැටලුවක් යොමු වන්නේ භාවනාව පිළිබඳවයි. භාවනා කරන අයට තදින් කෙලෙස් උපදින බවත් පාලනය නොකළහොත් භයානක ප්‍රතිඵල ඇතිවන බවත් සමහර අයට මානසික රෝග පවා ඇතිවන බවත් අසායත් වෙන්නේ. මෙහි සත්‍ය සත්‍යතාව පහදා දෙන හැටියට Facebook ගිණුමට දරණියගල ප්‍රදේශයේ අසන්නියක් කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේක මිත්‍යා මතයක් ඔය පළවෙනි එක. හරි ගොඩක් දෙනෙක් අහනවා මේ භාවනා කරන අයට ආසාවන් වැඩි වෙනවා කියලා. මොලේ විකල් වෙනවා. හරි. ඒක පස්සේ කතාව. පළවෙනි එක අර කියන අර මේ මේ මේ කෙලෙස් උපදිනවා කියන එක. අනිත් පැයට වැඩිය කෙලෙස් උපදිනවා උපදින්න ක්‍රමයක් නැහැ. හරිද? හැබැයි මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. හරියට භාවනා වැඩෙන්නේ නැතුව දත්මිටි කාගෙන ඒ කියන්නේ භාවනාව කරලා නැහැ එයා. දැන් ඔය අර ඕක හරියට මේ අසිත මහත්මයා මේ වගේ දියවැඩියාව හැදෙන අයට සීනි ගැන ආසාව වැඩි වෙනවා කියලා කතාවක් තියෙනවා නේද? පැණි රහට කලින් මට පැණි රහ තිබුණේ නැහැ. දියවැඩියාව හැදුනට පස්සේ පැණි රහ ගැන නේද හොරෙන් කනවා පැණි රහ වරෙන් කන. ඒක ලෙඩේ හැටි කියලා කියන්නේ. ඒ කයේ ලෙඩේ හැටි නෙවෙයි. ඒ කොහේ ලෙඩේ හැටිද? හිතේ ලෙඩේ හැටි. යමක් නැති වෙනකොටයි ආසාව වැඩි වෙන්නේ. හරිද? මෙච්චර කල් දැන් ඕන තරම් වතුර තියෙනවා නම් පිපාසාව දැනෙන්නේ නැහැ. වතුර අඩු වෙනකොට තමයි පිපාසාව තියෙන ගැඹුර තේරෙන්නේ. හරිද? ඕන තරම් කන්න තියෙනවනම් බඩගින්න නැහැ. හැම වෙලෙම කන්න තියෙනවනම් මොනවා හරි හපහපින්න තියෙනවනම් බඩගින්නෙන් පීඩාවක් නැහැ. හැබැයි ඒක පාලනය කරනකොට තමයි බඩගින්න වැඩි වෙන්නේ. භාවනාවෙන් කෙරෙන්නේ මේක අහෝසි කිරීමක්. ආසාවන් අහෝසි කිරීමක්. හැබැයි ආසාවන් අහෝසි කරන්නේ නැතුව යම් කිසි කෙනෙක් පාලනය විතරක් කරනවා නම් භාවනා කරවා හරියට කෙරෙන්නේ නැතුව පාලනය විතරක් කරනවා නම් එයාට තිබ්බටත් වැඩිය මේක අර වැඩි වෙන්නේ අර පාලනය කරන්න ගියාම ප්‍රතිකර්ම යොදන්නේ නැතුව. නේද? මනසට ප්‍රතිකර්ම යොදන්නේ නැතුව පාලනය කරන්න ගියාම ওই වගේ ගැටලු සහගත තත්ත්වයන් එන්න පුළුවන්. ඒ කියන්නේ තදින් කෙලෙස් උපදිනවා කියලා වැරදි අවබෝධයකට එන්න පුළුවන්. ඔන්න ඕකේ. හරිද? ඒ කියන්නේ පාලනය නොකළොත් භයානක ප්‍රතිඵල ලැබෙනවා කියලා කියන්නේ එහෙම එකක් වෙන්න ඇති. පාලනය කරන ප්‍රශ්නයක් ඇතන මේ නැහැ පාලනය වෙනවා ඇත්තටම. 아무තෙන් පාලනය කරන්න දෙයක් නැහැ. තමන් බලන්න ඕන තමන්ගේ භාවනාව කරන අසුභ භාවනාව කරන කෙනාට රාගය පාලනය වෙනවා. දැන් මේක උනත් විරාගානුපස්සනම් භාවෙන්තෝ රාගම් පජහති. නිබ්බිදානුපස්සනම් භාවෙන්තු නන්දින් පජහති. එහෙම නෙමෙයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ අර නිබ්බිදානුපස්සනාව වඩන කෙනාට පංච පාදානස්කන්ධය කෙරේ සතුට වෙන සතුට ඇති වෙන එක නැති වෙනවා. හරිද? ඒක 아무තෙන් පාලනය කරන්න දෙන්නේ සතුට ඇති වෙන එක නැති වෙනකොට කොහොමද කෙලස් වැඩි වෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. තමන්ගේ භාවනාව හරියට කරනවද කියන එක තමයි බලන්න ඕනේ. හරිද? ඒතර ඊළඟට අර අන්තිමට තියෙන කාරණාව තමයි මේ මානසික රෝග ඇති වෙනවද කියලා. මානසික රෝග ඇති වෙනව නෙවෙයි මානසික රෝග සුව වෙනවා ඔය ප්‍රශ්නේ තියෙන මෙහෙමයි සමහර අය තමන්ගේ වැරදි චර්යාවන් හරිද වැරදි චර්යාවන් වැරදි සිතුවිලි ඒවත් එක කාලයක් ජීවත් වෙලා හරිද විශේෂයෙන් ওই ප්‍රශ්නේ තියෙන්නේ පියවරුන්ට වැඩිය මව්වරුන්ට හරිද සමහර අය ඊටාත්ම අප්‍රසන්න ජීවිත ගත කරන වෙලාවකට ගත කළේ අප්‍රසන්න ජීවිත කියන්නේ මේ කාමයේ වර්ධව හැසිරීම විතරක් නෙවෙයි නිර්කුහකකම් ඊර්ෂියාකම් අනිත් පැයට ගිනි ගෙඩි දීම් හරි කරන්න තියෙන නපුරු වැඩ කේලම් කීම ඔය ඔක්කොම කරලා අන්තිමට පශ්චත්තාප සහිතව හරි පශ්චත්තාප සහිතව එනවා භාවනාවට ඒක ටිකක් එහා ගිය එකක් පීඩනය තද පීඩනයක් තියෙනවා එහෙම අනිත්‍යයට නොසලකා හිටිය අයට මේ සමහර විට සමාජයට වෛරීව කටයුතු කරපුවාට සමහරවිට සමාජය සලකන්න පටන් ගන්නවා එතකොට තොලුනක් වෙනවා කට්ටිය බලාපොරොත්තු නොවිච්ච අයගෙන් තමන්ගේ ස්වාමියාට සලවපුවපු නැති කෙනෙකුට ස්වාමියාට හරියට කරදර කරපු කෙනෙකුට අන්තිම කාලේ ස්වාමියා සලකන්න පටන් ගත්තා. හරිද? අරයට හිත හදාගන්න අමාරු. ඒ වගේ අර මේ ආපහු ගණ්ඩ බැරි තත්ත්වෙට මානසිකත්වයේ පිරිහිච්ච අය සමහරලාට භාවනාවට එනවා. ඇවිල්ලා හරි කමටහන ලබන්නේ ඒත් පුළුවන්. හරි කමටහනක් ලැබුණා නම් ඒත් හිත සංසුන් කරගන්න පුළුවන්. හරි කමටහනක් ලබන්නේ නැහැ. කෙටියෙන් ඔය ඔක්කොම ටික මම නිකන් කියන්නම්. බාගෙට පිස්සු හැදිලා ඇවිල්ලා වැරදි කමටහනක් හම්බුනොත් හොඳටම පිස්සු වැදෙනවා. ඒක භාවනාවෙන් තමයි. භාවනාවෙන් දැනේ කලින් පිස්සු ගතිය තිබිලා තියෙනවා. මානසික ගතිය තිබිලා තියෙනවා. දැන් ඒක මේ වර්ධනය වෙනවා හරි කමටහනක් නොලැබුණොත්. ඉතින් කියන්නේ මොකද භාවනා කරන්න ගිහින් පිස්සු වැදුනා කියලා අන්තිමට කියන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං අපිට වැරදි මත ඔබ වහන්සේ නිවැරදි කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ අසුබ භාවනාව පිළිබඳව මේ සඳහන් කළ නිසා මම ඊළඟ ගැටලුව තෝරාගත්ත අසුබ භාවනාව පිළිබඳව යොමු වෙන ගැටලුවකට ලිපියක් මගින් මේ ලිපිය ගැටලුව යොමු කර තිබෙන්නේ අසුබ භාවනාව රාගයෙන් පීඩාවක් නැති වැඩිමහල් වන අපට ප්‍රයෝජනයක් තිබේද මම හිතන්නේ මේ ලිපිය යොමු කරන්නේ මේ වැඩිමහල් ශ්‍රාවකේ එය නොකල සිටියාට ගැටලුවක් නැද්ද සතර කමඨහන් චිත්තවිසුද්ධියට අත්‍යවශ්‍ය නිසා සෑම දිනම අසුභ භාවනාව කළ යුතුයද කියලා ස්වාමිනාස විමසනවා. ඔව් දැන් මේ මේ අසුභ භාවනාව රාග ප්‍රහාණය රාගය කියලා කියන්නේ මේ තරුණ කාලේ ඇති වෙන අන්‍ය කෙනෙක් පිළිබඳව ඇති වෙන රාගය ප්‍රහාණය කිරීම සඳහාම තියෙන භාවනාවක් නෙවෙයි. අසුභ භාවනාව කියන්නේ සුභ හැඟීම අයින් කිරීම. ඒතර වයසකට ආයට හරියට සුභ හැඟීම් තියෙනවා කවුරු ගැනද? මුණුපුරව ගැන, දරුවෝ ගැන. අද ඒ ශරීර දැකීමේ ආසාවක් තියෙනවා. ඒක හරියට කටයුතු කරලා නැත්නම් නොදැක ඉන්න බැරි ගතිය තියෙනවා. ඒ ශරීර පිළිබඳ ප්‍රිය ගතිය තියෙනවා. ඉතින් ඒක වැරද්දක් විදිහට කවුරුත් දකින්නේ නැහැ. ඒක වැරද්දක් කියන්නේ ඒක මහා වැරද්දක් නෙවෙයි. නමුත් ඒ වුණාට එතන තියෙන්නේ තද බල කියලා සමහරවිට තද බල කියලා එක දවසක් දකින්න බැරි තත්ත්වයක් තියෙනවා. එක දවසක් දකින්න නැතුව ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. එක අම්මා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා හොඳටම අඬනවා ලේලි දරුවා තරම් ගියා කියලා. හරිද? දරුවා තරන් ගියා දැන් දරුවට මන් නැතුව බෑම දරුවට මන් නැතුව බෑ කියලා අන්නවා මං මං ඇහුවා අම්මේ දරුවට ඒ කුඩා දරුවට ආච්චි අම්මා නැතුව බැරුවද ඔය දඟලන්නේ ආච්චි අම්මට දරුවා නැතුව බැරුවද දඟලන්නේ කියලා බලනකොට ඇත්ත කතාව ඒක ඉතින් ඒ වගේ තත්වයන් වලටපත් වෙන එකට අසුභ භාවනාව මහා රුකුලක්. එහෙමයි. ඒකින්ද තමන්ගේ අනිත් එක අනිවාර්යෙන් කරන්න ඕන කියලා එකක් නැහැ. ඇත්තටම සුභ හැඟීම් නැත්තම් සුභ හැඟීම් වලින් අඩු වෙලා නම් ඒක සුභ හැඟීම් කියලා ගන්න ඕනේ. හරිද? දරුවන් කෙරෙහි මුණුපුරන් කෙරෙහි තියෙන ඒ ශරීර පිළිබඳ නැවත දැකීමේ ආසාවෙන් පීඩාවක් නැත්තම් ඒක කරන්න අවශ්‍ය නැහැ. හරිද? ඒක කලින් කරලා හරි දැන් අඩු වෙලා තියෙනවා නම්. එතකොට සතර කමටහනින් අපි අනිවාර්යයෙන්ම මේක කරන්න ඕනේ කියලා මේ භාවනා පොතේ එහෙම එකක් නැහැ. හරිද? ඒක අවශ්‍ය අකුසලය අවශ්‍ය එක එක තමන්ගේ තුල තියෙන අකුසල් තේරුම් අරගෙන අන්න ඒ අකුසලයෙන් අත මිදෙන්න අවශ්‍ය කරන කුසලය සම්පාදනය කරගන්න තමන්ම දැනගෙන තමන්ම තේරුම් අරගෙන ඒ මගේ පීඩිත తත්වය මේකයි මේකට අවශ්‍ය කරන ප්‍රතිකාරය මේකයි කියලා තෝරා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ඇත්තටම කරන්න ඕනේ. එහෙම අත්‍යවශ්‍යයි කියලා එකක් නැහැ. එහෙමයි. වගේම සොයනස වයස් ભેදයකුත් නැහැ ඒ සඳහා. වයස් ભેදයක් නැහැ. වයස් ભેදයක් නෙවෙයි තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අකුසල් තමයි. අකුසලයේ තිබේ නම් අකුසලයේ නැත්තම් තරණයකට උනත් ඒක අවස්ථාවක් නැහැ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ අපේ කාල වේලාවත් ඉක්ම යන නිසා මම තවත් ගැටලු කිහිපයක් වෙත පමණයි අවධානය යොමු කරන්නේ සනස විදර්ශනා භාවනාවක් ඇති කර ගැනීමට පෙර අනිවාර්යයෙන්ම සමත භාවනාව වැඩි යුතුද කියලා ගැටලුවක් යොමු කර තිබෙනවා අපිට. ඔව් විදර්ශනා අනිවාර්යයෙන්ම සමත භාවනාවක් ඕන කියලා එකක් නැහැ. හැබැයි සමත භාවනාවකින් හිත ඒකාග්‍ර කරගන්න නැතුව විදර්ශනා කිරීම බොහොම අපහසු කාරණාවක්. හිත ඒකේ అలවා ගන්න බෑ. හරිද? අපි සමත භාවනාවක් වර්ධනය කරනකොට ඒ වර්ධ ටික ටික ටික ටික මේක මං නම් දකින්නේ මිශ්‍රිතව යන්න කියලායි. සමත භාවනාවක් විතරක් වර්ධනය කරගෙන ඉන්න කෙනෙකුට gedara mala gedarak වුණොත් මොකක් හරි හිතින් කියනවා නම් පොඩි ගැස්සීමක් සිද්ධ වෙන ෂොක් එකක් ඇති වෙන මොන හරි ප්‍රශ්නයක් ආවොත් දෙකම නැහැ. අන්තිමට ඉඳගෙන බලනකොට සමතයත් නැහැ, විදර්ශනාවක් නැහැ, මොකුත් නැහැ. ඒකින්ද මිශ්‍රිතව කරන එක දෙකම මිශ්‍රිතව කරන එක වටිනවා. සමත භාවනාවක් වර්ධනය කිරීමෙන් හිතේ ලොකු ප්‍රීතියක් උපදවා ගන්න පුළුවන්. මොකද භාවනාව වර්ධනය කරන අය භාවනාවේ හිත අලවා වාසය කළ යුතුයි. ඒ කියන්නේ හිත ඒකට ඇලිලා තියෙන්න ඕන අපේ. එතකොට තමයි මොන වැඩේ තිබ්බත් කොයි වෙලාවෙ හරි මේකට අවස්ථාවක් ගන්නෙ. අනිත් දේවල් වලට වැඩිය අනිත් දේවල් වලට වැඩිය දැන් අපි හැම වෙලෙම වැඩියෙන් කැමැත්ත තියෙන දේ කරන්න උත්සාහ කරන්නේ මොනවා කරා අපේ හිත පෙළඹි පෙළඹි පෙළඹි පෙළඹි උත්සාහ කරන්නේ වැඩියෙන් කැමැත්ත තියෙන දේවල්. එතකොට භාවනා රමතාවය නැත්තම් කැමැත්ත උපදින්න ඕන. කැමැත්ත උපදවා ගන්නට නම් ඒ තනත්තාට සතුටක් උපදින්න ඕනේ. ප්‍රීතියක් උපදින්න. ඒකෙන් සහනයක් තියෙන්න ඕනේ. ඒ සහනය විදර්ශනා භාවනාවේදී ඇති වෙන ප්‍රමාණය වැඩි. හැබැයි ප්‍රමාදයි. හරිද? ඒක මුලදී එන්නේ නැහැ. විදර්ශනා භාවනාව යම් ප්‍රමාණයකට වර්ධනය වුණාම සමත භාවනාවට වඩා ලොකු ප්‍රීතියක්, සුවයක්, නිදහස් වීමක් තියෙනවා. හැබැයි එතෙන්ට යන්න එතෙන්ට පටන් ගන්නකම් මුලදී ලොකු කර්කශ ගතියක් තියෙනවා එපා වෙන ගතියක් තියෙනවා ඒක කරා යන්න අමාරුයි යන්නේ ඒකින්ද මුලදී සමත භාවනාවකුත් එක්ක යන කෙනාට සමත භාවනාවෙන් පළවෙනි දවසේම සමහරවිට ලොකු සුවදායක තත්යකට අත්විඳින්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒකින්ද සමත භාවනාව පූර්වාංගම කරගෙන විදර්ශනා වැඩිම වඩාම සාර්ථක ක්‍රමයක් ඒක අත්‍යවශ්‍යයි කියලා කිව්වොත් ඒක අන්තයට යamak එහෙමයි සමතෙන් පසුව තමයි සෝනස විදර්ශනාට යොමු වෙන්නේ යොත්තේ කියන්නේ. ඔව් ඒක අත්‍යවශ්‍යයි කිව්වොත් එහෙම ආය වැරද්දක් වෙනවා. හරිද? එතකොට එතකොටයි අපි අන්තයට යන්නේ. සමතෙන් පස්සෙමයි කියලා එකක් නැහැ. නමුත් එහෙම කරොත් වඩා හොඳයි කියලා එකයි මේ කියන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ තරමක් වෙනස් ආකාරයක ගැටලුවකට මම මේ වංශයේ අවධානය යොමු කරන්නේ මේ මහනුවර අංකුමර ප්‍රදේශයෙන් මේ ලිපිය අපිට යොමු කළා තියෙන්නේ නිවන් දකින්නට නම් නිවන් දැකීම පිළිබඳ ඇති කැමැත්තත් ඉවත් කළ යුතු බව සමහරුන්ගේ අදහසයි. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද කියලා හලවලා තියෙනවා. කියන්නේ ඒ ගැනත් ඇල්මක් ඇති කර ගැනීම නිවන ගැනත් ඇල්මක් ඇති කර ගැනීම නේද කියලා මම හිතන්නේ මේ හලා කරලා තියෙනවා. ඔව්. දැන් මේ ඔය ගැටලුවේදී හරිය ආකර්ෂණීයයි කියලා හිතනවා අපිට ඒක. නේද? ඔකට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා කැමැත්ත කැමැත්තෙන් නසන්න කියලා. කැමැත්ත නැසිය යුත්තේ කැමැත්තෙන් කියලා. ඉතින් පියවර දෙකක්. හරිද? දැන් අපි දැන් චුට්ටකට ඉස්සලා කතා කරා භාවනා රාමතාවය ගැන. භාවනා රාමතාවය කියන්නේ භාවනාවට තියෙන කැමැත්ත. ඒතර සතර ඉද්ධිපාද ධර්ම වලින් තියෙනවා ඡන්ද කියලා. ඡන්දය කියන එක මේ අකුසල ඡන්දය කුසල ඡන්දය කියලා දෙකක්. අකුසල ඡන්දය නැති නැති වෙන්නේ කුසල ඡන්දේ. හරිද? එතකොට ඇත්ත නිවන් දකින්න නිවන ගැන තියෙන කැමැත්තත් අයින් වෙන්න ඕනේ කවදද? ඒක අයින් අයින් කරන්න යන්න එපා. ඒක අයින් වෙනවා කවදද? නිවන් දකින්න වෙලාවේ. අද ඒක හරි ලස්සන උදාහරණයක් තියෙනවා. ওই ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් ආපුවාම බුදුරජාණන් වහන්සේ ආපු කෙනාගෙන් අහනවා ඔබ මේ ජේතවනාරාමයට එන්න කලින් මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා මෙතෙන්ට එන්න කැමැත්ත තිබුණා. හරිද? කැමැත්ත තිබ්බ හින්දා තමයි මෙතෙන්ට ආවේ. ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් අර කැමැත්තට මොකද උනේ? දැන් ඒක එහෙම කැමැත්තක් නෑ. ඇයි දැන් ඇවිල්ලා? ඉවරයි. ඉවරයි. හැබැයි එනකන් කැමැත්ත තියෙන්න ඕනේ. හරිද? අපේ අය මේවා අර්ථ දක්ව ගන්නවා. හරි දැන් මේ කාලේ තමයි ඔක වෙලා තියෙන්නේ. හරිද? ඒකට අර අර මම දාන්නේ හැමදාම මුලාකුරු සමග පඬිතෙක්ක් තියෙනවා. නේද? එතකොට මොකුත් කරගන්න බෑ. කලින්ම තීරණය කරනවා. කලින්ම තීරණය කරනවා මේ ලොකුවට කතා කරනවා අපේ මම මම අහලා දෙනවා කියනවා. අය දන්නවද ඔය නිවන් දකින්නට ඕනට වැඩිය කැමැත්තක් තිබිලා හරියන්නේ නැහැ. ඔව්ව <laughs> ඒවවත් අඩු වෙන්න ඕනේ. ඒවත් ඔයාට නිවන් දකින්න තියෙන කැමැත්ත වැඩි වගේ හරිද ඒක නිවනට බාධාවක් වෙනවා ඒ වගේ මහා පඬිත වෙලා අය හිතිච්ච හිතිච්ච එක කියවනවා පව් කරගන්නවා හරියට හරිද ගොඩාක් පව් කරගන්නවා ඒකින්ද ඇත්තටම එතුමියට එතුමාට මේ ප්‍රශ්නේ ඇවිල්ලා ඇත්තේ ඔය වගේ කාගේ කවුරු හරි කියප එකක් හින්දා ඒකින්ද නිවන් දකින්න පුළුවන් තරම් කැමැත්ත වැඩි කරගන්න ඕනේ හැබැයි ඒකත් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරලා තිනවා. කැමැත්ත කියන එක අනවශ්‍ය විදිහට වැඩි වුණොත් එහෙම නොසන්සුන් වෙනවා. බය වෙන්න එපා අනවශ්‍ය විදිහට වැඩි වෙන්නේ ඉතාම අලාතුරකින්. හරිද? නැත්තම් කලින්ම ඒකත් වැරදිකට ගනි. නොසන්සුන් වෙන්නේ නැති වෙන්න. අධික වීරිය නොසන්සුන්කමට හේතුවක් වෙනවා. ඒ කියන්නේ කැමැත්ත කියන එක සමතුලිත කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒකයි අර සක්කෝ වැනි ගුණයන් ධර්මයේ ගවේෂණය කරනකොට තේරෙන ඔය හැම එකටම හරිය අපූර්වට වටකුරුව සකසුරුවම්ම මේ අවශ්‍යතන්ට යන්න නේද? निराවුල්ව යන්න එක පැත්තකටවත් වැඩි වෙන්නේ නැතුව අඩු වෙන්නේ නැතුව සමතුලිත ලස්සනට මේ ගමන යන්න අවශ්‍ය කරන සියලු මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඇත්තටම ගවේෂණය කරන කෙනාට පුදුම ශ්‍රද්ධාවක්, පුදුම කැමැත්තක් ලෝකේ වෙන කිසිවක් නොකර මේකෙම කටයුතු කරගෙන යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ගැන මහා හැඟීමක් ඇති වෙනවා. ඇයි අපිට අඩුවක් නැතුව කිසිම අඩුවක් නැතුව මේ හැමදේම කරන්න අවශ්‍ය කරන සියලු දේ උපයාස අපේලා දීලා තියෙන හින්දා. එහෙමයි සනස් බොහොමත්ම පින් උපහාසයට සමින්හස අපිට ලැබිලා තිබෙන කාල වේලාවත් ඉක්ම යන නිසා මම කැමති අවසාන වශයෙන් උපහාසකෙන් දැන කියලා ගන්නට සමින්හසේ විශේෂයෙන්ම මේ බෞද්ධ නාලිකාවෙන් දෛනිකව උදෑසන 8ට ඒ වගේම බෞද්ධ ආගමන පිළින් රාත්‍රී 10ට ඔබ හමු වනවා වගේම සමින්හසේ මේ නාලිකාවට පමණක් නොවේ ස්වාමින්වහන්සේ මේ ස්වාමින්වහන්සේගේ කාර්යයන් ලබු කරලා තියෙන්නේ ස්වාමින්වහන්සේ පිට පළාත්වලට ලංකාවේ විවිධ ප්‍රදේශවලට වැඩම කරමින් උන්වහන්සේගේ මේ ධර්ම sannivedana ක්‍රියා සේවාවන් සිද්ධ කරන වෙනසක් ඇති කිරීමේ බලාපොරොත්තු වෙන යුතු. ඉතින් ස්වාමින්වහන්සේගෙන් මම කැමතියි ඊළඟට ස්වාමීන් වහන්සේ අපි අවසාන වශයෙන් ඉදිරියේදී අපේ අපෙන් නිතරින් විමසනවා ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් පිළිබඳව ඒ ඒ ප්‍රදේශවල ශ්‍රාවකයන් ප්‍රේක්ෂකයන් අපි ඒ සියලු දෙනාට දැනගන්නට ස්වාමීන් වහන්සේ මම කැමතියි දැනගන්නට ඔබ වහන්සේගේ ඉදිරි මේ බාහිර වැඩසටහන් කොයි ආකාරයෙන්ද පැවැත්වෙන්නේ කියන වග. ඔව් ඊළඟ බ්‍රහස්පතින්දායකම් තියෙන කීපයක් අපි මතක් කරන්න පුළුවන් ඇත්තටම මේ කාලය සම්මියද්දිස්තික දේව දේවතාවුන් වහන්සේලාට දේව කන්න ලව්වක් කරන්න ඕන කාලයක් විතරයි මම දකින්නේ. කට්ටියම එකතු වෙලා හොඳ දේව කන්න ලව්වක් කරන්න ඕනේ. මං නම් කියන්නේ එහෙමයි. නේද? දැනෙන්න ඕනේ මේ වැරදි කරන මිනිස්සුන්ට මහ කැත්ත විදිහට වැඩ කරන මිනිස්සුන්ට මේ දැනෙන්න ඕනේ ඇත්තටම මොකක් හරි භයානක දෙයක් සිද්ධ වෙමින් තියෙනවා. අපිට හැමදාම මේකේ යක්ෂය වගේ පරාක්ෂය වගේ මේකේ ළඟින්ට බෑ කියලා අර සුරාසුර යුද්ධය වගේ එකක් තමයි දැන් තියෙන්නේ ඇත්තටම මේ රටේ. අසුරයන්ගේ නේද මහා දැඩි ග්‍රහණයට ලක්වෙච්ච රටක්. ඒක නිසාවෙන්ම පස්වෙනි වතාවටත් අපි අදිෂ්ඨාන පූජාවක් සූදානම් කරලා තියෙනවා. ඇත්තටම දැන් ක්‍රමානුකූලව ඒක දේව කන්නලව්වක් කරගත්තට කමක් නැහැ. එහෙම ප්‍රසිද්ධ කරොත් හොඳයි. එහෙම එකක් නැහැ. හරිද? ඒකින්ද මම කියන්නේ ඒ වගේ දේවල් සිද්ධ කරන්න සූදානම් වෙන්න පන්සල රකින්න ලබන 27 වෙනිදා ජූලි 27 හවස එකහමාරට තිස්මහාරාමේ ඒ තිස්මහාරාම කියන්නේ බොහොම වටින ස්ථානයක්. ඉතින් ඒ ස්ථානයේ නගරයට ආසන්නව තියෙන දෙබරගව මධ්‍ය මහාවිද්‍යාලය මෙතනදී අපේ ඇත්තටම මේ වතාවේ කරන සම්මන්ත්‍රණයක් අපි කොයි විදිහට රට තුල ජීවත් විය යුතුද අපේ චින්තනය කොයි විදිහ විය යුතුද දැන් කියන එක පිළිබඳ සම්මන්ත්‍රණයක් සිදු කරනවා ඒක ඒක අපේ පැත්තෙන් වෙන්නේ කොයි කොයි විදිහටද අපි ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ සම්මන්ත්‍රණයෙන් පස්සේ පය දෙකක කාලෙකින් පස්සේ පාගමනක් තියෙනවා ඒ ප්‍රදේශයේ ඉඳලා සඳගිරි සෑය ළඟට තිස්ස මහරාමේ සඳගිරි සෑය කියන ඓතිහාසික චෛත්‍ය ඒ පාගමණයෙන් පස්සේ එතන අදිෂ්ඨාන පූජාව සිදු කරනවා. ඉතින් ඇත්තටම අපි දෙවියන්ට ඉල්ලා සිටිමු දෙවියන්ගෙන් බලවත් වෙන්න බලවත් වෙලා මේ අයගේ සිත්වල තියෙන මේ මේ මේ රට විනාශ කරන ස්වභාවය රට පාවා දෙන ස්වභාවයන් අයින් කරන්න අපිට අධ්‍යාත්මික වශයෙන් දිය හැකි ලොකුම ශක්තිය ඒක තමයි මම හිතන්නේ ප්‍රබලම ශක්තිය ලෝකේ තියෙන ඒක උරගා බලන්න ඕන වෙලාවක් කියලා මම හැම බෞද්ධයෙකුටම මතක් කරනවා මේක ජාතික යුතුයකමක් ඒක විය යුත්තක්. ඒක කරන්න ඕන දෙයක්. ඒකින්ද සහසම්බන්ධ වෙන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඊළඟ වැඩසටහන අපි දැනුම් දෙන්නම්. මිහින්තලේ ප්‍රදේශයේ තමයි අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි ගාලු ප්‍රදේශයේ කරපු ඒ අදිෂ්ඨාන පූජාව කච්චිවත්ත පුරාණ විහාරස්ථානයේදී එහි පුණ්‍යානුමෝදනා ධර්මදේශනාව සිදු කරන්න අපිට පුළුවන්කම ලැබුණේ රටේ කලබලකාරී තත්ත්වයක් තිබෙන හින්දා. එහෙනම් මේ ලබන සතිය සෙනසුරාදා දවස් 5 මාරට කච්චිවත්ත පුරාණ විහාරයේදී මේ පින්කම සිදු කරනවා. ඒ වගේම කටුවපිටිය ප්‍රදේශයේ අපේ හානියටපත් වෙච්ච ඒ කතෝලික බැතිමතුන්ට බෞද්ධ පිළිවෙත් වලින් පුණ්‍යානුමෝදනා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා අපි ඒකත් එක්ක සාකච්ඡා කරපු බලපෑයි. ඒකින්ද අපි දානයක් සූදානම් කරගෙන තිබුණේ. නමුත් ඒක सिद्ध කරන්න පුංචි පුංචි අපහසුතාවයන් තියෙනවා. මොකද මේ ආසන්න දිනයකේ පල්ලිය විවෘත කරනවා. ඒතර යාළුවට ලොකු කරදරයක් ආසන්න වෙන එක. ඒකින්ද 28 වෙනිදා 28 වෙනිදා ජූලි 28 වෙනිදා සවස ඒත් ඒ ප්‍රදේශයේ දෙකට තිඹිරිගස් කටුව විහාරස්ථානයේ සම්මන්ත්‍රණයක් සිදු කරනවා. අපි කොයි විදිහට ජීවත් වෙන්න ඕන කියන එක තමයි දැන් කතා කරන්න තියෙන්නේ ධර්මානුකූලව. ඒත් එක්කම පාංශුකූලයක් දීලා ගිලම්පස පූජා කරලා පිරිකර පූජා කළ ස්වාමීන් වහන්සේලාට ඒ අයට පුණ්‍යානුමෝදනා කිරීම සිදු වෙනවා. ඉතින් ওই ටික තමයි මට මූලික වශයෙන් මතක් කරන් තියෙන කාරණා ටික. හොඳයි ස්වාමීන් වහන්සේ මේ සියල්ල උත්සාහ මේ සියලු උත්සාහයන් දරන්නේ සොයහපත් සමාජයක් බිහි කිරීමේ අරමුණෙන් මොකද ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්ම රකින්න ලබනවා ඒ නිසා සියලුම රටවැසියන්ව ධර්මයට යොමු කරන්න එතුලින් සොයහපත් සමාජයක් රටක් බිහි කරන්නටයි ස්වාමීන් වහන්සේ මේ වෑයම දරන්නේ. ඒ නිසා අපි ඒ වගේ තව පොඩි කාරණාවක් මතක් කරන් තියෙනවා මේ සෙනසුරාදා උදෑසන අපි තිස්ස මහාරාමේදී ඒ තිස්ස මහාරාමේ වැඩසටහන සංවිධානය කරන අයට රැස්වීමක් ඇඳවලා තියෙනවා සංවිධානය කරන්න කවුරු කැමැත්තක් තියෙනවා නම් ඒ සඳහා උදව් උපකාර කරන්න අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න උදෑසන 8:00 මාරට තිස්ස මහාරාමේ රජමහා විහාරස්ථානයට පැමිණෙන්න කියලා ප්‍රතිමතක් කරනවා. හොඳයි. එළඹෙන සෙනසුරාදා උදෑසන 8:30 වෙනකොට තිස්සරම ආරාම රජමහා විහාරස්ථානයට පැමිණෙන ස්වේච්ඡාවෙන් ඔබ කැමති නම් මේ ස්වාමීන් වහන්සේ ගෙනන වැඩපිළිවෙලට සහ ඒ වැඩසටහන් වලට දායක වෙන්න සම්බාධයේ සංවිධාන ශක්තිය ලබා දෙන්න ඔබට පුළුවන්කම තිබෙනවා. උදෑසන 8:30ට මේ ලබන සෙනසුරාදා දවසේ අනිද්දා දවසේ පැමිණෙන තිස්සරම ආරාම රජමහා විහාරයට ඒ වගේම ස්වාමීන් වහන්සේ සඳහන් කළ වැඩසටහන් වලට අපි ආරාධනා කරනවා ඔබට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඔබේ ජීවිතයට යමක් ලබා ගන්න ඔබ වෙනස් වෙන්න මුලින්ම එවිට සමාජය වෙනස් කරන්න ඔබට අවස්ථාව ලැබේවි. ඒ වගේම ඒ තුලින් රට වෙනස් කරලා අපිට සයහපත් රටක් බිහි කරන්න අවස්ථාව ලැබේ. ස්වාමීන් වහන්සේලා වැනි මහා සංඝ රත්නයේ ආශිර්වාදයේ අනුබලය ඇතිව. එහෙනම් අපි අදට වැඩසටහන නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ ස්වාමීන් වහන්සේ අපි